ප්‍රශ්නයක් අහනවා පටිච්ච සමුප්පාදය අවිද්‍යාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලායතනං සලායතනපච්චයා පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති කියන ආකාරයෙන් වචන වශයෙන් පද වශයෙන් විග්‍රහ කරලා දෙන්න කියලා හරි මේක විග්‍රහ කරනකොට මේක පුළුල් විස්තරයක් තියෙනවා. හැබැයි මේක අපි සරලවම මෙන්න මේ විදිහට විග්‍රහ කරගන්න බලමු. දැන් අපි තේරුම් ගන්න ඕන මේ අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං ආදී වශයෙන් මේ පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරනකොට මෙතන මේ පුජ්‍යලත්වයක් හඟවන එකක් නෙවෙයි. ඒ නිසා අපි තීරුම් ගන්න ඕන අර එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ මමෙක් හඟව ගන්න එහෙම නැත්නම් සත්වේ පුජ්‍යලයකින් මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියට සම්බන්ධ කරලා බුදුන් වහන්සේ දේශනා කරනවා කියන වචනේ ගන්න උන නිසා අහනවා ඇවිල්ලා ස්වාමීනි මේ ಜಾතිය කාගේද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මානිනී ඕක ඔහොම අහන එක සුදුසු නෑ. ඕක ඔහොම අහන එක වැරදි. ඔය ප්‍රශ්නේ ඇසිය යුතු විදිහට නෙවෙයි ඇහුවේ. ජාතිය කුමක් ප්‍රත්‍ය කරගෙන පවතිනවාද කියලා අහන්න කියනවා. ඒක සුදුසුයි කියනවා. ඒතර බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මාන්නේ මේ ජාතිය භවය නිසා පවතිනවා. භවය නිසා ජාතිය පවතිනවා කියලා. ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ භවය කාගේද? එතකොට කියන මේ භවය එහෙම අහන්න සුදුසු නෑ. වටින්නේ නෑ. භවයේ කාගේද කියලා අහන එක සුදුසු විදිහක් නෙවෙයි. කුමක් ඇසුරු කරගෙන භවයේ පවතිනවාද කියලා අහන්න කියනවා. අන්න එතකොට තමයි පෙන්වන්නේ මේ මහන්න මහන්නේ. භවය උපාදානය ඇසුරු කරගෙන පවතිනවා. එතවරාන උපාදානය කාගේද? ඒ මහානක සුදුසු නැහැ වටින්නේ නැහැ. ඒක ප්‍රශ්නේ ඇසිය යුතු විදිහට නෙවෙයි ඇසුවේ. එහෙනම් උපාදානයේ කුමක් හේතු කොටගෙන කුමක් ඇසුරු කොටගෙන පවතිනවද? අනු උපාදානයේ තණ්හාව ඇසුරු කොටගෙන පවතිනවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. තණ්හාව කාගේද කියලා අහනවා. ඒක වැරදි කියනවා. ඇසිය යුතු විදිහට ඇහුවේ නෑ කියනවා. මේක අහන්න ඕනි තණ්හාව කුමක් ඇසුරු කරගෙන පවතිනවද? අන්න ඒ වෙලාවේ පෙන්නනවා තණ්හාව වේදනාව ඇසුරු කරගෙන පවතිනවා. ඒතරන මේ වේදනාව කාගේද? ඒතර පෙන්නනවා එහෙම අසන්න සුදුසු නෑ. ඇසිය යුතු විදිහට නෙමෙයි ප්‍රශ්නේ ඇහුවේ. එහෙම අහන්න සුදුසු නෑ කියනවා. මේ තණ්හාව ඊට පස්සේ මේ වේදනාව පස්සේ ඇසුරු කරගෙන පවතින පස්සේ කාගෙද කියලා නෝ මෙන්න මේ විදිහට සලායතන නාම රූප විඥාන සංකාර දක්වහන සංකාරයේ කාගෙද දොර පෙන්නනවා මේ සංකාරය මේ කාගෙද කියලා අහන්න සුදුසු නෑ වටින්නේ නෑ ඇසිය යුතු විදිහට නෙවෙයි ඇහුවේ වැරදි මෙන්න මේ ආදී වශයෙන් විග්‍රහ කරලා පෙන්නනවා අවසානට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනම අවිද්‍යාව හේතු කොටගෙනම මේ සංකාර විඥාන නාම රූප සලායතන පස වේදනා කියන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ගොඩනැගෙන බව බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කොයි මොහතකවත් සත්වයේ පුජ්‍යලයක් ඇත කියන අන්තයට වැටලා මේ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරගන්න බෑ. මේක අවිද්‍යාව මූලික කරගෙන පටිච්චසමුප්පාදේ ගොඩනැගෙන ආකාරය අපි විස්තර කරගන්න ඕන, පැහැදිලි කරගන්න ඕන. අපි එහෙනම් මෙතනදී බලන්න ඕනේ කොයි විදිහටද කොයි ආකාරයකින්ද මේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියන කාරණා මුලින්ම විසඳගන්නේ. දැන් අපි කල්පනා කරලා බලනවා. මේ අවිද්‍යාව කියන එක කතා කරනවා අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ අවිද්‍යාව සකස් වෙන්නෙම අපි ළඟ තියෙන අවිද්‍යා ආසවේ ඇසුරු කරගෙන. මේ අවිද්‍යා ආසවේ නිසාමයි මේ අවිද්‍යාව සකස් කරන්නේ. එහෙනම් මේ ආසව කියලා කියන්නේ පෙරදීත් අවිද්‍යාවෙන් යුත්තව අපි සංසාර ගමනේ අපි දුවවපු ටික. මේ දක්වා අපි සංසාර ගමනේ අරගෙන ආපු ටික තමයි අවිද්‍යාසව, ditthියාසව, කාමාසව, භවආසව විදිහට සඳහන් වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යා ආසවේ තුලින් තමයි මේ අවිද්‍යාව ගොඩනගලා දෙන්නේ. එහෙනම් අපි කල්පනා කරනවා මේ පාටිච්චසමුප්පාද ක්‍රියාවලිය දුවන්න අපිට මේ මොහොතේදී අපි සංසාර ගමන පුරාවට මේ ගහගෙන ආපු කෙලෙස් ඉන්ධන ගොඩ තියෙනවා. මෙන්න මෙවුවා තමයි මේ ආසෝ විදියට අපි සඳහන් කරන්නේ. මෙතනදී අවිද්‍යා ආසවයක් නිසාමයි අපි වැරදි නිගමනයට එන්නේ. මේ අවිද්‍යාව ආසවයක් බව කෙලෙස් ගොඩක් බව අඳුනගත්තේ නැති නිසා අපි මොකද්ද කරන්නේ? ඒක මම වශයෙන් මගේ වශයෙන් මනින්න පටන් ගන්නවා. එහෙනම් අපි කල්පනා කරලා බලනවා. මෙතන ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය කියන කාරණා තුන එකතු වෙලා යම් පෙනීමක් ගෙනල්ලා දෙනවනම් කනයි ශබ්දයයි සෝත විඥානය එකතු වෙලා යම් ඇහිීමක් ගෙනත් දෙනවනම් මෙන්න මේ ආකාරයෙන් මේ සලායතන ටික එකතු වෙලා යම් කිසි පෙනීමක් ඇහිීමක් දැනීමක් ආදී වශයෙන් ගෙනල්ලා දෙනවනම් මෙන්න මේ ටික අපි මොකද්ද කරන්නේ අර අවිද්‍යා ආසවය තුල ඉඳලමයි මනින්න පටන් ගන්න. එහෙනම් අවිද්‍යා ආසවය තුල අපි මනින තාක්කල් අපිට සිද්ධ වෙන්නේ මෙන්න මේ අවිද්‍යා පච්චා සංකාරා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්නවා මෙතන මේ තියෙන අවිද්‍යා නිරෝධෝ නෙවෙයි. මෙතන තියෙන අවිද්‍යා පච්චා සංකාරා. එහෙනම් මෙතනදී අපි තේරුම් ගන්න ඕන මේ අච්චයා කියන්නේ පහ අච්චයා පච්චයා. එහෙනම් අපි තේරුම් ගන්නවා මේක මේ තැනේ හැටියට අපි යොදා ගන්න ඕන. මේ මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය තුල අපි තේරුම් ගන්න ඕන මෙතනදී අවිද්‍යා පච්චයා කියනකොට පහ අච්චයා. එතකොට මේ පහ කියලා කියන්නේ පංචකාමයෙන් අපි අච්චය කරනවා පහත් කරනවා. එනම් පංචකාම ආස්වාදයේ තුලින් අවිය පහත් කරන වැරදි ක්‍රමවේදයක් තමයි මේ පල්හැට ඇදලා දාන පහ සංසාර ගමන්ට ඇදලා දාන ක්‍රියාවලිය තමයි මේ පටිසමුපාද චක්‍රය කියලා කියන්නේ. එනනම් මේ පංචකාම ආස්වාදයේ නැමැති මර උගුල තුලින් පහ සංසාර ගමන්ට ඇදලා දාන විදිය තමයි මෙන්න මෙතනදී අපිට පැහැදිලි කරන්නේ මේ අවිද්‍යාවෙන් අවිද්‍යාමූල පටිසමුපාදයේ තුලින්. එන අපි කල්පනා කරලා බලමු. මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. අපි අර අවිද්‍යා ආසවේ නිසා වැරදි නිගමනයකට එනවා. මෙන්න මේ වැරදි නිගමනයේ නිසා පහ අච්චය කරගෙන එව නැත්නම් පංචකාම අන් වලින් අච්චේ වූ පහත් වූ සංසාර ගමනට වැටෙන්න අවශ්‍ය කරන ආකාරයේ සංහදන ආකාරයක්. එව නැත්නම් බැඳීම හදන ආකාරයක් මෙතනදී ක්‍රියාත්මක වෙනවා. එහෙනම් බැඳෙන්න සුදුසු ආකාරයක ක්‍රියාවලිය නිර්මාණය කිරීම පටන් ගන්නවා. එන මේ පටිච්චසමුප්පාදයට උදා වෙන එකක්. මේකත් මේ ක්‍රමක්‍රමයෙන් උදා වීගෙන ගිහිල්ලා අවසානෙට නැවත නැවතත් උප්පත්ති භවයකට යන්න සුදුසු විදිහට අපේ කර්ම භවය සකස් කරන ක්‍රමවේදයක් තමයි පටිච්චසමුප්පාදය තුන විග්‍රහ කරන්නේ. එහෙනම් මෙතන අවිද්‍යා පත්‍යා සංඛාරා කිව්වට පස්සේ අර අවිද්‍යා ආසවේ තුලින් ගොඩනගලා දෙන වැරදි දැක්ම නිසා. එහෙම නැත්නම් අර වැරදි ක්‍රියාවලිය නිසා, වැරදි මානෙ නිසා, වැරදි මැනීම නිසා මොකද්ද වෙන්නේ? අන්න සංහදන ආකාරයක් ගොඩනැගෙනවා. එනම් බැඳීම හැදන ආකාරයක්, කෙලෙස් හැදන ආකාරයක් පහ සංසාර ගමනට ඇදගෙන වටන ආකාරයක් නිර්මාණය කර ගන්නවා. එනම් මේ පහත් සංසාර ගමනට අපි ඇදගෙන වටන්නේ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිජ්ජාවි සංකාර. එනම් පුඤ්ඤාවි සංකාර හැදීමේ ක්‍රියාවලිය. අපුඤ්ඤාවි සංකාර හැදීමේ ක්‍රියාවලිය. එව නැත්නම් ආනිජාවි සංකාර හැදීමේ ක්‍රියාවලියක් අන නිර්මාණය කර ගැනීමේ අවස්ථාව පටන් ගන්නවා. උදා කර ගැනීමේ අවස්ථාව පටන් ගන්නවා. එහෙනම් ඊළඟට අපි කල්පනා කරලා බලනවා. තාම මෙතන මේ සංකාර බවට පත් කරගෙන සාමුලින් කම්ම භවය සකස් කරගත්තේ නැහැ. එහෙනම් මෙතනදී අපි තේරුම් ගන්නවා මේ කම්ම භවය කියන්නේ මේ අවිද්‍යාව පත්‍ය සංකාර කියනකොටම පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිජ්ජාපි සංඛාර හැදුනා නෙවෙයි. එහෙනම් මෙතන අපි තේරුම් ගන්න ඕන මෙතනදී තාම අපිට මෙතන තණ්හා උපාදාන හැදිලා නැහැ. භවයක් හැදිලාත් නැහැ. ජාතියකට යන්න සුදුසු ආකාරය නිර්මාණය වෙලත් නැහැ. එහෙනම් දැන් අපි මෙතන පටන් ගන්නවා අවිද්‍යාව එහෙන් පටන් ගන්නකොටම අර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිජ්ජාපි සංඛාර හදන්න පුළුවන් ආකාරයේ ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. එහෙනම් මෙතනදී ඊට පස්සේ සංකාරපච්චය විඥානං. මෙන්න මේ අවිද්‍යාව මූලික කරගෙන අර පටන් ගත්ත පංචකාම අන්වලින් අච්චේ වෙන්න පහත් වෙන්න. පහත් සංසාර ගමට ඇදගෙන වැටෙන්න. පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිජ්ජාපි සංඛාර. හදන්න ගත්ත ක්‍රියාවලිය නිසා. දැන් මෙන්න මෙතනට එන්නේ සංකාරපච්චය විඥානං. එනම් මේ විඥාණයට අර වැරදි නිගමනය තුළින් වැරදි මානය තුළින් තම මේ විඤ්ඥානයට දැන ගැනීම එන්නේ. එලා අපි කල්පනා කරනවා. මම වසයෙන් මගේ වසයෙන් මැනපු අන්න අර වැරදි නිගමනයත් එක තමයි මේ විඤ්ඥානයට සංකාරය හදන ආකාරයේ තීරණය මෙතැන්ට එන්නේ. දැන ගැනීම එන්නේ. එනම් ඥානය විනාස කරගත්ත ආකාරයකින්. පා සංසාර ගමනට ඇදගෙන වැටන ආකාරයක දැන ගැනීමක් එනවා. එදවට අපි කල්පනා කරලා බලනවා. මෙන්න මේ විඥානය තුලට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මම මගේ කියන වැරදි නිගමනයත් එක්ක අර සංකාර හදන්න. එහෙම නැත්නම් පහත් සංසාර ගමනට ඇදගෙන වැටෙන කෙලෙස් හැදෙන ආකාරය නිර්මාණය කරගන්න. සුදුසු විදියට විඥානය සකස් වුණාට පස්සේ මෙන්න මෙතනට ඇවිල්ලා බහින නාම රූපක් බහින්නේ. අර අවිද්‍යා ආසවය තුලින් ගොඩනගලා දුන්නට පස්සේ මේ නාම රූපත් ඇවිල්ලා බහින්නේ වෙන විදිහකට නෙවෙයි. මේකක් බහින්නේ අර ආසවය තුලින් නැවත නැවතත් අනු නංගලා දීලා. මේ පහත් සංසාර ගමට අදගෙන වටන්න. වටන්න සුදුසු ආකාරයේ නාම රූප අද්දවල ගන්න. දැන් අන්න ක්‍රමවේදය සකස් කරගත්තා. එහෙනම් අර ආසවය තුලින් රාග අණු, ද්වේෂ අණු, මෝහ අණු විදිහට අන නාම රූපය ඇවිල්ලා විඥාණය තුල බැහැ ගන්න සුදුසු විදිහේ අන්න ක්‍රියාවලියක් අවිද්‍යාව මූලික වෙලා සකස් කරගත්තා. එහෙනම් විඥානපච්චය නාම රූපං කියනකොට අපි තේරුම් ගන්න ඕන. මෙන්න මෙතන ඇවිල්ලා බැහැගත්තේ වෙන මොකක්වත් නෙවෙයි. අර රාග, ద్వේස, මෝහ ශක්තියෙන් අර ආසව තුල තැම්පත් වෙලා තිබුණු අණුවක් තමයි අර මම කියන අවිද්‍යාවේ වැරදි නිගමනය තුලින් අද්දලා ගත්තේ. දැන් අද්දලා ගත්තට පස්සේ නාම රූප පත්‍ය සලායතන. එහෙනම් අපි මෙතන තේරුම් ගන්න ඕන. මෙතන මේ ආයතනං කියලා කොහොම ඇහැ රූපය ඇහැ කණනාසේ දිව ශරීරය නෙවෙයි. මෙතන චක්කා යතන සෝතා යතන ගානා යතන දිව්‍යා යතන. එනම් මේ ආයතන කියන එක මේ බාහිර කාර්යකයෙහි පිහිටලා තියෙන එකක් නෙවෙයි. එහෙනම් මේ අර අපිට අර ආස්වාද විදිහට නිර්මාණය කරගන්න අර පහත් දේවල් අය කර කර තනන තැන තමයි මේ ආයතනේ. එහෙනම් දැන් අපි කල්පනා කරනවා. අන්න අර නාම රූප ඇවිල්ලා බැහැ ගන්නකොට අර ආස්වාදයේ කියලා යම් හැඟීමක් ගෙනත් දෙනවා නම් අර සාද ගන්න තැන එහෙනම් අපි මේ අස්ස සාද ඇසුරු කර කර අස්ස කර කර අපිට යමක් සාදන්න අන්න තැනක් නිර්මාණය කරලා දෙනවා එහෙනම් මෙන්න මේ අස්ස කිරීමට උපකාර කරේ වෙන මොකක්වත් නෙවෙයි අර අවිද්‍යාවයි සංකාරයි විඥානයි නාම රූපයි එකතු කරලා මොකද්ද කළේ අන්න මෙන්න මේක අස්ස කරගන්න මෙන්න මෙතන සාධගන්න සලායතනයක් බවට පත් කරගන්න උපකාර කළා. අන දැන් ආස්වාදයේ විදිහට පස්සේ වෙන්නේ යමක් තියෙනවා. එහෙනම් සලායතන පච්චයා පස්සෝ. එහෙනම් දැන් මොකද මේ පහත් සංසාර ගමනට මෙන්න මේ පංචකාම වලින් අච්චේ වෙන පහත් වෙන ගමනට ඇදගෙන වැටෙන විදිහේ පස්සයක් ආවා. එහෙනම් දැන් මෙන්න මේ පස්සේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් අර ආස්වාද විදිහට අසසාද විදියට අතන නිර්මාණය කළේ. රාග, ద్వේස, මෝහ අණුවක්මයි උඩට අද්දලා දුන්නේ ආසව තුලින්. එහෙනම් රාගානු, දේසානු, මෝහානුත් එක තමයි මෙතන පස්සේ සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ පස්සයත් එක මොකද්ද වෙන්නේ? පස්සපච්චය වේදනා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. මේ වේදනාව හෙවත් වින්දනයක් මෙතන හට ගන්නවා. මේ වින්දනය වෙන මොකක්වත් නෙවෙයි ඊට පස්සේ. මේක දැන් මොකද්ද වෙන්නේ? රාග සම්පස්සජා වේදනා, ද්වේෂ සම්පස්සජා වේදනා, මෝහ සම්පස්සජා වේදනා. එහෙනම් අර පස්සේ වෙන්න ආස්වාද විදිහට රාග අනු, ද්වේෂ අනු, මෝහ අනු විදිහට අර නිර්මාණය කරලා දීපේකත් එක්ක. පස්සේ වෙනවා කියන්නේ සයනේ වෙනවා. අන අනුසේ හදන තැන. එහෙනම් අනුත් එක්ක නැවත නැවත සයනය කළ ආසව බවට පත් කරගන්න අවශ්‍ය කරන විදිහට මොකද්ද කරන්නේ? අන්න වින්දනයක් විදිහට මේක ගන්න පටන් ගන්නවා මම වශයෙන් මැනපු නිසා. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? මට තමයි මේ ආස්වාද දැනෙන්නේ දැනෙන්නේ කියලා රැවටෙන්න පටන් ගන්නවා. අන්න රාග සංපස්සජා වේදනා, ද්වේෂ සංපස්සජා වේදනා, මෝහ සංපස්සජා වේදනා. සන්නේක ප්‍රජනනය කරලා පස්සේ කරලා මොකද්ද කරන්නේ? අන්න රාග, දේශ, මෝහ විදිහට වේදනාවක් විඳිනවා. දැන් මෙන්න මේක තමයි ආස්වාදය. මෙන්න මේක තමයි ආස්වාදී විදිහට රැවටිච්ච මර උගුල. මෙන්න මෙතනට මොකද්ද කරන්නේ? වේදනාපච්චය තණ්හා. දැන් අන්න මොකද්ද උනේ? ditthi ආසවයක් ගොඩනගා ගන්න. නැවත නැවතත් ditthi ආසවයක් ගොඩනගා ගන්න. අන්න දැනක් නිර්මාණය කරලා දෙනවා මේ වේදනාවකින් තැනට එනකොට. ditthිගත වෙන ආසවයක් විදිහට අර ditthi ආසවයක් දැන් අංගල අරගෙන ඉවරයි. දැන් අන්න තැන්වී හා වෙන්න තැනක් නිර්මාණය කරගත්තා අසසාදයේ තුලින්. එනම් මේ හරි මේක අස්සසාද? ඇසුරු කර කර අර අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. නාම රූපත්‍ය සලායතනං කියන ටික ඇසුරු කර කර පස්ස වේදනා බවට පත් කර ගන්න අන්න අසසාදයක් සකස් කරලා දුන්නා. හැබැයි දැන් අපි කල්පනා කරලා බලනවා. අවිද්‍යාව ඇසුරු කරගත්ත නිසාමයි මෙන්න මේ සෑදීම සකස් වුනේ. එහෙනම් අසසාද අස්සාද. එහෙනම් මේක අස්කල යුතුයි හැබැයි මේක ඇසුරු කල්ලා සාධයක් බවට පත් කරගත්තා මෙන්න මේක තමයි දැන් අපිට පෙළීම විදිහට ආසාදය විදිහට දැනෙන්නේ. දැන් ඔන්න තැන් වෙලා හාවෙන්න තැන අපි නිර්මාණය කරගෙන ඉවරයි. පහ අච්චය කරගෙන පංචකාම අංවලින් අච්චය වූ පහත් වූ සංසාර ගමන්ට ඇදගෙන වැටෙන ආකාරයේ තණ්හා වෙන්න තැනක් තැන්වි හා වෙන්න තැනක් නිර්මාණය කළ ඉවරයි. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මෙතනට තැන් වෙලා හා වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? තන්වී හාවීමත් එක්ක තණ්හා වාචය උපාදාන. එහෙනම් මෙතනදී මේ උපාදානං කියනකොට අපි තේරුම් ගන්න ඕන. උපා ආදානං. එහෙනම් අල්ලගෙන බදාගෙන. දැන් මෙතනට මොකද්ද කරන්නේ? ආදානය කරනව හේවත් ආදාහනය කරනවා. නැවත නැවත නැවත නැවත මොකද්ද කරන්නේ? අන්න. අවිද්‍ය ආසව තුලින් දිට්ඨි ආසව නැවත ගොඩනගලා දුන්නා. දිත්‍යාසව තුලින් අන්න මොකද්ද වෙන්නේ? කාමාසවයක් ගොඩනගනවා. මොකද්ද කාමාසවය? අම කන නිවන කන ආසවයක් බවට මේකපත් කළා. මෙතනදී මොකද්ද කළේ? උපාදානයක්. භව ආසවයක් බවට. නැවතත් අන්න විපාක දෙන්න කම්ම භවය සකස් කරන්න පුළුවන් ආසවයක් බවට තැම්පත් කරගන්න පුළුවන් ඉදිරි උපාදානය හෙවත් ආසව විදියට නැවත ආදානය කරන එක අද්දා අද්දා අල්ලගෙන බදාගෙන නැවත නැවත ආසව වශයෙන් තැම්පත් කරගන්න ක්‍රියාවලිය ගොඩ නැගුවා. එනම් භව ආසව ගොඩ නැගීමේ ක්‍රියාවලියක් හැදුවා. එනම් උපාදාන පත්‍ය භවෝ කියන්නේ මේක. එනම් පහත් වූ සංසාර ගමනට නැවත කම්ම භවය සකස් කරන්න අන්න මෙතනදී හැදුවා භව ආසවයක් ඉදිරිය නැවත තැම්පත් වුණා. අද්ද ගැනීමත් එක්ක. එනම් භවපත්‍ය ජාති. නැවත නැවත උපතක් ලබන්න. ජාතියක් ලබන්න පුළුවන් ආකාරයක දැන් මොකද්ද කළේ? රාග සංපස්සජා, ද්වේෂ සංපස්සජා, මෝහ සංපස්සජා තුලින්. අන්න මොකද්ද කළේ? වේදනා තණ්හා උපාදාන. කම්ම භවයක් ඉදිරිය සකස් කළා නැවත රාග ಜಾති, ද්වේෂ ಜಾති, මෝහ ಜಾති නිර්මාණය කරගෙන උපාති භවකට යන්න පුළුවන් ආකාරයකට අවශ්‍ය කරන ටික මේ මේ මොහොතේ කොට නැගුවා. එහෙනම් අපි තේරුම් ගන්නවා. මෙතනදී මේ උපාති භවය කිව්වට පස්සේ මරණයෙන් මත්තේ භවයත් මෙතනට අදාළයි. ඒ විතරක් නෙවෙයි. මේක මේ මේ මොහොතේ මොකද්ද කරන්නේ? නැවත පංච උපාදානස්කන්ධයක්. මෙන්න මේ ගොඩනගා ගැනීමේ ක්‍රියාවලිය තමයි මෙතන විස්තර කරලා දෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයේ උදාවීම සිද්ධ වෙනවා පටිච්ච සමුප්පන්නව. එහෙනම් මේ රාග භව, ద్వේස භව, මෝහ භව විදිහට අන්න කම්ම භවය සකස් කළා. මෙන්න මේ කම්ම භවය තුලින් නැවත නැවත රාග જાති, ద్వේස જાති, මෝහ જાති විදිහට අන අනුසය වශයෙන් තැම්පත් කර ගැනීමෙන් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය දිගින් දිගට දිගින් දිගට මොකද්ද වෙන්නේ මේ අවිද්‍යාව මූලික කරගෙන ගොඩනගාගෙන යන ආකාරය මෙන්න මේ ආකාරයෙන් කෙටියෙන්ම නුවණින් ප්‍රඥා විසඳ ගන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ අවිද්‍යාවත් එක්ක රෝධ ගහන එක නතර කරලා දැම්මනම් මෙන්න මේ අවිද්‍යා ආසවේ මොකද්ද කියලා තේරුම් අරගෙන මෙන්න මේකත් එක්ක රෝධ ගහන එක නැවැත්තුවා නම් අන්න එතනදී මොකද්ද වෙන්නේ? අන්න පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනිජ්ජාවි සංකාර හදන්න අවශ්‍ය කරන උපකාර කරන විදිය අවිද්‍යා අනුසය උඩට අවිද්‍යාව තුලින් අවිද්‍යා ආසවය තුලින් ගොඩ නගලා දීපු අර අණුවක් විදියට වර්තමානයේ උඩට නංගලා නැවත නැවත සයනය කරන්න හදන්න සංකාර හදාගන්න දීපු ක්‍රියාවලිය පස්සේ රෝධ ගාන එක නැවතිනවා අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධ එහෙනම් සංකාර නිරෝධෝ විඥාන නිරෝධා. එතන තේරුම් ගන්නවා. මේ විඥාන නිරෝධ වෙනවා කියන්නේ අන්න ඥානය පහළ වෙනවා. ප්‍රඥා ආලෝකයේ පහළ වෙනවා ඥානය විනාශ කර ගැනීම නැහැ. එහෙනම් මෙන්න මේ ආකාරයට දැන් මොකද්ද වෙන්නේ? විඥානේ රාග, දේශ, මෝහ අනු නැගලා නැවත නැවතත් අර ආසව තුලින් දිටිගත වෙන්න නාම රූප අද්දලා දීමේ ක්‍රියාවලිය මොකද්ද වෙන්නේ? උදා කිරීම නවතිනවා. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. එහෙනම් නාම රූප නිරෝධෝ සලායතන නිරෝධා. එහෙනම් දැන් තේරුම් ගන්නවා. නැවත නැවතත් මොකද්ද වෙන්නේ? අර ආයතනයේ තුල අර රාගානු දේශානු මෝහානු අද්දලා අර හදාගන්න තැන එනම් ආස්වාද විදිහට පස්සේ වෙන්න හදාගන්න තැන නිර්මාණය වීම අයින් වෙලා යනවා එහෙනම් සලායතන නිරෝධෝ පස්ස නිරෝධා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා එයි දැන් රාග දේශ මෝහ වලින් අර ආසාද කියලා හදාගත්ත මුලාව කැඩිලා යනවා. අන්න තැන්වි හා වෙන්න දෙයක් නැතිව යනවා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. අන්න තැන්වි හා වෙන්න තැනක් නැති වෙලා යනකොට ආසෝ වශයෙන් තැම්පත් කරගෙන දිගින් දිගට යන අන්න ක්‍රියාවලිය උපාදානය නිරෝධ වෙනවා. එහෙනම් තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. අන්න නැවත නැවත කම්ම භවයක් විදිහට සකස් කරන ක්‍රියාවලිය උදා කිරීම නැති වෙනවා. එහෙනම් මේකත් එක මොකද්ද වෙන්නේ? උපාදා නිරෝධෝ භව නිරෝධා. අන්න නැවතත් ಜಾති විදි රාග ಜಾති, ද්වේෂ ಜಾති, මෝහ ಜಾති විදිහට නැවතත් මොකද්ද වෙන්නේ? අර අනුසේ වශයෙන් තැම්පත් කරගෙන යන ක්‍රියාවලිය අන්න නිරෝධ වෙන්න පටන් ගන්නවා. භව ආසව නිරෝධ වෙනවා. එහෙනම් නැවත නැවතත් ජාතියකට යන්න සුදුසු ආකාරයක රාග ජාති, දේශ ජාති, මෝහ ජාති සකස් කිරීමේ ක්‍රියාවලිය උදා වෙන්නේ නැහැ. භව නිරෝධෝ ජාති නිරෝධා. මෙන්න මේ ආකාරයෙන් මොකද්ද වෙන්නේ? ක්‍රමාක්‍රමයෙන් ක්‍රමාක්‍රමයෙන් අන්න අර ආසය කන්ද එනම් අවිද්‍ය ආසව, ditthi ආසව, කාම ආසව, භව ආසව ගොඩනග නගා ගොඩනග නගා ඒ තුලින් නැවතත් අණු එළියට අද්දවගෙන අවිද්‍යාවෙන් යුත් මේ ආසව හිඳෙන්න නොදී ආසව දිගින් දිගට දිගින් දිගට පවත්වන යන ක්‍රියාවලිය. එහෙම නැත්නම් විඥාණයට දිගින් දිගට දිගින් දිගට ආහාර සපයලා සංසාර චක්‍රයේ දුවන ක්‍රියාවලිය එන්න එන්න එන්න එන්න අඩපණ වෙනවා. එහෙනම් මේ අඩපණ වීමත් එක්ක අර අවිද්‍යාව වැරදි නිගමනේ මොකද්ද වෙන්නේ? වැරදි මානයකට ඇවිල්ලා මම කියන මුලාවෙන් උද්දච්ච වෙලා මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ගොඩනගන ආකාරය එන්න එන්න එන්න එන්න මොකද්ද වෙන්නේ හීන වෙවි යනවා. මේක හීන වෙවි යනකොට පල්ලෑ මට්ටමේ ඉඳලා දිටිගත වෙච්ච සංහදන යෝජනා ටික ගැලවි ගැලවි ගිහිල්ලා අවසානට අවිද්‍යා මාන උද්දච්ච දුර වෙලා යන තත්ත්වයටපත් වෙනවා එහෙනම් අර අවිද්‍යාව වැරදි නිගමනයෙන් කරන මැනීම නිසා උද්දච්ච වෙන පිම්බෙන මේ පහත් වූ සංසාර ගමන්ට ඇදගෙන වැටෙන ක්‍රියාවලිය අන්න උදාවීම සාමුලින් නැවතිච්ච තැන නිවන බව දැකලා දුටු නිවනටපත් වෙලා මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ පස්සේ රෝධ ගහන එක අවිද්‍යාවෙන් යුත් වැරදිමානෙන් උද්දාකයටපත් වෙලා අන්න උදා කිරීම නැවැත්තුවා නම් අන්න එදාට පටිච්ච සමුප්පාද නිරෝධ කරගෙන සහ මුලින්ම සංසාර දුකින් එතර වෙන්නට අවශ්‍ය කරන මාර්ගයේ මග නුවණ සකස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය නැවත නැවත නුවණින් විමසත්වා ප්‍රඥාවෙන් විමසත්වා හැම දිනාටම තිරුවන් සරණයි.